තෙරුවන් සරණයි සියලු දෙනාටම අද 2016 අගෝස්තු මාසයේ 6 වෙනි සෙනසුරාදා අපි විසින් කරන ලබන්නා වූ අභිධර්ම සාකච්ඡාවේ තවත් සාකච්ඡාවක් අපි ආරම්භ වෙන්න යන්නේ. මේ සඳහා අපිට මහත් කරුණාවෙන් ඕස්ට්‍රේලියාවේ සිට සම්බන්ධ වෙනවා ජයන්ත රත්නායක මහත්මයා. අපි මේ සාකච්ඡා පවත්වන්නේ ලංකා වේලාවෙන් සෙනසුරාදා හවස 4:30ට ඔබට සම්බන්ධී වීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් කලින් විතරෝ කියන Skype නමට ඉල්ලීමක් කරන්න. හොඳයි. එහෙමනම් මම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 හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි එකතු වෙන්නේ අභිධර්මයෙන් බිඳක් සාකච්ඡා කරන්නයි. අපි මෙතෙක් කල් කරපු සාකච්ඡා දිහා බලනකොට අපි සෑහෙන ප්‍රදේශයක් ආවරණය කරලා තියෙනවා මින් පෙර කරන ලද සාකච්ඡාවල. අවසාන වශයෙන් අපි කළේ චිත්ත වීති සම්බන්ධයෙන්. චිත්ත වීති සම්බන්ධයෙන් කෙටි සමාලෝචනයක් කරොත් අපි මුලින්ම කිව්වා චිත්ත වීති කියන කාණ්ඩයේ මූලික වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒක තමයි පංචද්වාරිකව අරමුණු ගන්නා විට ඇතිවන චිත්ත වීතිත් ඒ වගේම මනෝද්වාරිකව නැත්නම් මනසින් අරමුණු කරන අවස්ථාවලදී යම් යම් ආරම්මන එතකොට කොයි විටද චිත්ත වීති පහළ වෙන්නේ කියන එකක් තමයි අපි බැලුවේ. එතකොට අපි පංචද්වාරික අරමුණු ගැන කල්පනා කරනකොට අපි කිව්වා අරමුණු අපිට එක එක විදිහට ප්‍රකට වෙනවා කියලා. ඒ කියන්නේ හොඳට දැනගන්න පුළුවන් අරමුණුත් තියෙනවා. ඒ වගේම ඒ තරම් හොඳට දැනගන්න පුළුවන් කමක් නැති අරමුණුත් තියෙනවා. අපි ඒව ඒ අරමුණු බෙදුව කොටස් හතරකට. කොටස් හතරකට බෙදලා අපි ඉගෙන ගත්තා. අති මහන්ත ආරම්මන කිව්ව හොඳටම අරමුණු කරගන්න පුළුවන් හොඳට පිරිසිදුව පැහැදිලිව දැක් ගන්න පුළුවන් අහ ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් අරමුණු වලට ඊට පස්සේ කිව්වා මහන්තාරම්මන කියලා මහන්තාරම්මන කියන අරමුණු අතිමහන්තාරම්මන තරම්ම හොඳට දැනගන්න බෑ නමුත් අපිට දැනගන්න පුළුවන් ඒ කුමක්ද කියලා ඒක දැනගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි කතා කරා පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියලා අරමුණු කොටස් දෙකකට. මෙතෙන්දී මේ අතිමහන්තාරම්මනයක් කියලා කිව්වේ යම් කිසි රූපයක් ඉපදිලා දෙවන චිත්තක්ෂණයේදී භවාංගය හා සම්බන්ධ වෙන චිත්ත වීතිය තමයි අපි කිව්වේ අති මහන්තාරම්මන කියලා. ඒකදී අපිට මතකයි අපි කතා කරා ඒ චිත්ත වීතිය අවසන් වෙන්නේ චිත්ත වීති වීතිය අවසන් වෙන්නේ චිත්තක්ෂණ 17කින් ඒ අවසාන චිත්තක්ෂණ දෙකේ අපිට එදෙනවා තදාරම්මන කියලා කොටස්. ඒ කියන්නේ සිත් එකම තදාරම්මන සිත දෙපාරක් පහළ වෙනවා කියලා. ඒකට අතීත භවංගෙන් පටන්ගෙන තදාරම්මණයෙන් තමයි අවසන් වෙන්නේ චිත්තක්ෂණ 17ක් දුවන ඊ타මාත්ම ප්‍රබලව දුවන චිත්ත වීතියක් ඇති තමයි අතිමහන්ත ආරම්මන ගැන සඳහන් කළේ ඊට පස්සේ තදාරම්මන රහිතව අරමුණ ගැන ගතියක් කිව්ව මහන්ත ආරම්මන කියන ආරම්මණයක් ගන්නකොට ඒ කියන්නේ අර තරම්ම ප්‍රබලව අපිට ඒ අරමුණ අහුවෙන්නේ නැහැ කියන එකයි මේ එකකින් අදහස් කරන්නේ අපිට තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ තදාරම්මන කියන සිත් ඇති වෙන්නේ මේ කාම ලෝකයේ ඇති කාම වස්තුන් කෙරෙහි අපේ සිත හොඳින් සිත නෙවෙයි ඇත්තම කියනවා අපේ පංචද්වාරයන් හරහා හොඳින් අරමුණු ගන්නකොට තමයි ඒ සදාරම්මන කියන සිත් ඇති වෙන්නේ. අර මහග්ගත සිත්වල ඒ සදාරම්මන කොටස් ඇති වෙන්නේ නැති බවත් මතක තියාගන්න ඕනේ. ඊළඟට පරිත්තාරම්මන කියලා කිව්වේ යම්කිසි අරමුණක් ඒක ඇහැට කනට දිවට නාසයට කයට දැනිලා චිත්ත වීතියක් ඇති වෙනවා. නමුත් මේ චිත්ත වීතිය වොත්තපන කියන සිතෙන් අවසන් වෙනවා. ජවන් මට්ටමට යන්න ඒ අරමුණට හැකියාවක් නැහැ. ඒ අරමුණ ගැනීම හරහා ජවන් සිත් පහල කරගන්න. අපි කියව ජවන් සිත් කියලා කියන්නේ අපි හිතුවොත් මේ රහතන් වහන්සේගෙන් මෙපිට ඒ කියන්නේ රහතන් වහන්සේ දක්වා කෙනෙක් කුසල් අකුසල් ඇති කරගන්න පුළුවන් වෙන සිත් තමයි ජවන් සිත් කියලා කිව්වේ. රහතන් වහන්සේගේ ජවන් සිත් කියන්නේ ඇත්තටම ක්‍රියාසිත් කියලාත් අපි මතක් කරගත යුතුයි. ඊට පස්සේ අතිපරිත්තාරම්මන කියන තැනදී අර පරිත්තාරම්මන කිව්ව තැනදී රූපයක් ඉපදිලා චිත්තක්ෂණ 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් පරණ වෙලා තමයි භවංගයට වදින්නේ ඒකයි අපිට අර වොත්තපන කියන තැනින් ඒ චිත්ත වීතිය නවතින්නේ. එතනින් එහාට ඒ අරමුණ තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඒ වගේම දැන් අතිපරිත්තාරම්මන කියනකොට යම්කිසි රූපයක් ශබ්ද රූපයක් කිව්වම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පහම ඇතුළත් වෙනවා. ඒ දේ ඇති වෙලා චිත්තක්ෂණ 10ක් 11ක් 12ක් 13ක් 14ක් 15ක් ගියාට පස්සේ භවංගයට වැදුනහම භවංගේ චලනය කරන්න විතරයි ඒකට හැකියාව තියෙන්නේ. ඊට පස්සේ භවංග චලනයෙන් පස්සේ පහළ වෙන භවංග උපච්ඡේද ආදී පංචද්වාරා වචන සිත්. එතකොට සම්පටිච්ඡන සිත්, ඊට පස්සේ සංතීර්ණ සිත්, වොත්තපන සිත්, ජවන් සිත් ඇති කරන්න ඒක ශක්තිමත් වෙන්නේ නැහැ. ඒකින් දේවට කියනවා අතිපරිත්තාරම්මන කියලා. ඉතින් අපි ඔන්න ඒ විදිහට පංචද්වාරික ආරම්මන සම්බන්ධයෙන් කොහොමද වීති සිත් ඇති වෙන්නේ කියලා සංචිත්ත වීති ඇති වෙන්නේ කියලා සාකච්ඡා කළා. ඊළඟට අපි ගියා මනෝද්වාරික චිත්ත වීති වලට. අපි කිව්වා මනෝද්වාරික චිත්ත වීති මූලිකවම බෙදනවායි කියලා කාම ජවන චිත්ත වීති, අර්පණා ජවන චිත්ත වීති කියලා කොටස් දෙකකට බෙදනවායි කියලා. එතකොට කාම ජවන චිත්ත වීති කියන්නේ මේ මනසට එනවා කාම අරමුණු. ඒ කියන්නේ අපේ එදිනදා ජීවත් වෙනකොට අපි කලින් අහපු දැකපු දැනෙච්ච ඒ වගේ දේවල් ඒ වගේම මත කලින් මතක් වෙච්ච දේවල් කලින් සිද්ධි ආරම්භය අතීත වශයෙන් වර්තමාන වශයෙන්ොත් වර්තමානයේ පවතින දේවල් සම්බන්ධයෙන් මනෝමූලිකව එහෙමත් නැත්නම් මනසින් අරමුණු ගන්න අවස්ථා එනවා. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන්ොත් මනසින් අරමුණු ගන්න එනවා කාම ලෝකයට සම්බන්ධ දේවල් පිළිබඳ අරමුණු. ඉතින් ඒ වෙලාවට පහළ වෙන ඒ චිත්ත වීති වලට අපි කිව්වා කාම ජවන චිත්ත වීති කියලා. ඇයි අපි ඒකට කාම ජවන චිත්ත වීති කිව්වේ? එතන ජවන් සිත් වශයෙන් ලැබෙන්නේ අර කාම ලෝකයේ පහළ වෙන කාමාවචර ජවන් සිත් ටික තමයි එතනදී අපිට ලැබෙන්නේ. ඒකට කාම ජවන චිත්ත වීති කියලා කිව්වා. ඊළඟට අර්පණා ජවන චිත්ත වීති කියලා කිව්වේ ඒව ඇත්තටම ඊටාම උසස් කියලා සැලකන. එතෙන්දී අපිට ගන්න පුළුවන් රූපී ධාන ඇති වෙන චිත්ත වීති. ඒ වගේම අරූපී ධාන ඇතිවන චිත්ත වීති. ඊට පස්සේ ඊට පස්සේ අපි කිව්වා මාර්ගසිත. මාර්ගසිත ඇති වෙන චිත්ත වීති. ඒ සියල්ලක්ම අපිට ගන්න පුළුවන් වෙනවා එතකොට අර්පණා ජවන චිත්ත වීති වල. එතනින් ඇති වෙන අර්පණා ජවන කියන ජවන් සිත් ටික තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් මුලදිම අපි කොටස් දෙකකට බෙදාගත්තා. ඊට පස්සේ අපි මේ අපි කියවනේ කාම ජවන චිත්ත වීති කියලා. කාම ජවන චිත්ත වීති ආපහු බෙදාගත්ත කොටස් දෙකකට විභූතාරම්මන අවිභූතාරම්මන කියලා. විභූතාරම්මන කියලා කියන්නේ හොඳට මනසට ගෝචර වෙන. එහෙමත් නැත්නම් මනසින් විඳින්න පුළුවන් අරමුණු සහිතව නැත්නම් ජවන් සිත් පහළවල ඒක හොඳට විඳින තත්ත්වයක තියෙන චිත්ත වීති තමයි මේ විභූතාරම්මන චිත්ත වීති කිව්වේ ඊළඟ අවිභූතාරම්මන කිව්වේ ඒ තරම්ම හොඳට නමුත් හොඳට නෙවෙයි නමුත් යම් ප්‍රමාණයකට අපිට ජවන් සිත් ඇති වෙලා ඒ අරමුණ විඳින්න පුළුවන් ස්වභාවය තියෙන චිත්ත වීති ගැන තමයි මේ අවිභූතාරම්මන කියලා කතා කරේ ඊළඟට අපි විභූතාරම්මන සිත් ගත්තොත් ඒ කියන්නේ මේ කාම ලෝකයේ පවතින මේ කාම ජවන් නැති වෙන විභූතාරම්මන ගත්තොත් හොඳට අපිට මතක් වෙන. එහෙමත් නැත්නම් හොඳට කල්පනාවට එන හොඳට හිතන්න පුළුවන් අරමුණක් ගත්තාම ඒකේ තදාරම්මන සිත් ඇති වෙනවා කියලා අපි කිව්වා. ඒ කියන්නේ කාම අරමුණු සම්බන්ධයෙන් සදාරම්මන සිත් ඇති වෙලා ඇති වෙනවා කියන්නේ හොඳින් අරමුණ වැටහෙනවා හොඳින් අරමුණ ග්‍රහණය කරනවා කියන අර්ථය තමයි එකෙන් ලැබෙන්නේ. එතකොට ඒ විදිහට මේ කාම අරමුණු පිළිබඳව හිතනකොට තදාරම්මන සිත් වලින් තමයි හොඳටම අරමුණ ලැබෙන වෙලාවේ ඒ කියන්නේ විභූත ආරම්මන චිත්ත වීතියක් කෙලවර වෙන්නේ මේ තදාරම්මන සිත් වලින් කියලා කිව්වා. ඒ විදිහට වීති සිත් පහක්. ඒ වීති සිත් පහේම තදාරම්මන වලින් කෙරවෙන වෙර චිත්ත වීති ඇති වෙනවා කියලා අපි කිව්වා විභූත ආරම්මන චිත්ත වීති පහක් ওই විදිහට ඇති වෙනවායි කියලා. ඊළඟට අවිභූත ආරම්මන චිත්ත වීති දෙකක් ඇති වෙනවායි කියලා කිව්වා. ඒකෙදි මේ සදාරම්මන සිත් නැති අවිභූතාරම්මන වීති තමයි ඇති වෙන්නේ. ඒකෙන් අපිට තේරෙනවා විභූතාරම්මන තරම් දැඩිව ඒ ඒක ගෝචර වෙන්නේ එහෙමත් නැත්නම් ඒක ඒක පිළිබඳව දැනීමක් අපිට වෙනසක් ඒ දෙකේ වෙනස අපිට ඒ විදිහට දැනගන්න පුළුවන් විභූතාරම්මන කියන එකේ තියෙන ප්‍රබල ගතියත් ඒ තරම්ම ප්‍රබල නැති ගතියත් අවිභූතාරම්මන වලින් ඉතින් ඊට පස්සේ අපි මේ කතා කළා අනුබන්ධක මනෝද්වාර චිත්ත වීති කියලා. අනුබන්ධක මනෝද්වාර චිත්ත වීති කියලා කතා කරේ දැන් ඇස කන නාසය දිවකය කියන ප්‍රසාද රූප ප්‍රසාද රූප හරහායෙන් ප්‍රසාද රූප වලට ගෝචර වෙන අරමුණු හම්බුණාට පස්සේ ඊට පසුපසෙන් දුන අනුබන්ධක කියලා කියන්නේ ඒක එළවා යනවා එහෙමත් නැත්නම් ඒකට පසුපසින් එනවා කියන අර්ථයෙන් මේ අනුබන්ධක මනෝද්වාර චිත්ත වීතිය ඇති වෙනවායි කියලා කිව්වා යම් දෙයක් දැන ගැනීම සඳහා. මෙතෙන්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට එක චිත්ත වීතියකින් කවමදාවත් ඕනෑම මොනම අරමුණක්වත් හරියට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ ඇස කන නාසය දිවකය කියන මේ ප්‍රසාද හරහා එන අරමුණු ඒ ඇතිවෙන අතිමහන්තාරම්මන චිත්ත වීතියෙන්වත් හරියට ග්‍රහණය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒක කොහොමද වෙන්නේ? ඊට පසුපසින් යන මනෝද්වාරික චිත්ත වීති හතරක් ආධාර කරගෙන තමයි ඒ අරමුණ සම්පූර්ණයෙන්ම වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි කොයි විදිහට මේක ඇති වෙන්නේ කියලා සාකච්ඡා කළා. ඒ තමයි ඉස්සල්ලාම පංච පංචද්වාරික චිත්ත වීතිය ඇති වුණාට පස්සේ චක්කු අපි උදාහරණයක් හැටියට චක්කුද්්වාරික චිත්ත වීතියක් ගත්තේ කතා කරන්න අනිකුත් ద్వාර වලටත් මේ විදිහටම යෙදෙන්නේ එතෙන්දී වෙන්නේ චක්කුද්්වාරික චිත්ත වීතියක් ඇති වුණා කියමුකෝ අපි ඉස්ලාම යම් කිසි වර්ණ රූපයක් අරඹයක් ඊට පස්සේ ඒ අරමුණම අරගෙන මනෝද්වාරිකව චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ ඒ රූපයට කියන නම ග්‍රහණය කරන ආකාරයෙන් නාමග්‍රහණ චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ අර්ථග්‍රහණ චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ ඒකට ලෝභ කිරීම, ද්වේෂ කිරීම වශයෙන් හෝ පසුව හතරවෙනි මනෝද්වාර චිත්ත වීතියක් යනවා. මෙන්න මේ විදිහට තමයි දැන් මෙතන අපි කතා කරේ එක පංචද්වාරික චිත්ත වීතියක් සහ මනෝද්වාරික චිත්ත වීති හතරක් ගැන අනුබන්ධ. ඔන්න ওই විදිහට තමයි යම් දෙයක් ගැන අදහසක් ගන්නෙ. නමුත් අපිට හොඳට හිතේ තියාගන්න ඕන දෙයක් තමයි යම් දෙයක් දිහා අපි තප්පරයක් දෙකක් බලා ඉන්නවා කියන තැනදී මේ පංචද්වාරිකවත් මනෝද්වාරිකවත් ඒ අරමුණම සම්බන්ධයෙන් මේ විදිහට පංචද්වාරික චිත්ත වීතිත් අනුබන්ධක චිත්ත වීතිත් විශාල ප්‍රමාණයක් යනවා. ඒක නිසා මේ සිත් පහෙන් විතරක් නෙවෙයි යම්කිසි අරමුණක් ගන්නකොට ගන්නෙ ඒ ඒ කාලය තුළ යන සියලුම චිත්ත වීතීන් උපයෝගී කරගෙන තමයි ඒ අරමුණ පිළිබඳව හරිම තීරණයක් ගන්න. ඉතින් අර අපි විස්තර කිරීමේ පහසුව නිසා තමයි අර විදිහට අපි එක පංචද්වාරික චිත්ත වීතියක් ඇති වුණාට පස්සේ මේ විදිහට අනුබන්ධක චිත්ත වීතියක් හතරක් වීති හතරක් ඇති වෙනවා. ඒකෙන් කරන්නේ මේ මේ විදිහටයි මේ කාර්යයයි කරන්නේ කියලා කියන්නේ විස්තර කිරීමේ පහසුව සඳහා. එහෙම නැත්නම් අපි ඇත්ත වශයෙන්ම ගත්තොත් කෙටි වෙලාවක් බලා හිටියත් මේ වගේ චිත්ත වීති මේ පහේ පහේ චිත්ත කාණ්ඩ යනවා හුඟා ලක්ෂ කෝටි ගණක් යනවා. ඒක නිසා ඒ විදිහට තේරුම් ගන්න එක වටිනවා. ඊට පස්සේ අපි කතා කළා අර්පණා චිත්ත වීති ගැන. අර්පණා චිත්ත වීති කියනකොට මුලින්ම කතා කරා මේ ධාන සම්බන්ධයෙන් අපි දන්නවා ධාන පහක් පිළිබඳව මූලික වශයෙන්ම රූපී ධාන පහක් පිළිබඳව කතා කරනවා ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියලා රූපී ධාන. ඒ වගේම අරූපී ධාන හැටියට කතා කරනවා ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා, නා සංඥායතනේ කියන අරූප ධාන හතර. එතකොට මෙන්න මේ ධ්‍යාන ගැන කතා කරනකොට අපි කතා කරා මුලින්ම කොහොමද ප්‍රථම ධ්‍යාන චිත්තයක් පහළ වෙන්නේ කියලා චිත්ත වීතියක් ඔස්සේ. එතකොට අපි කිව්වා මේ බාහිර ව තියෙන කාමාවචර අරමුණකින් පටන්ගෙන ඊට පස්සේ අරමුණ භාවනා නිමිත්ත තෙක් තුනී වෙලා ඊට පස්සේ භාවනා නිමිත්ත තමයි මනසින් ගන්නේ අරමුණ හැටියට. එතකොට මනෝද්වාරයට අරමුණු වුණ අරමුණු වෙන්නේ මේ භාවනා නිමිත්ත කියලා. එහෙම නැතුව මේ අපි බාහිරින් මුලදිම භාවනාවට වාඩි වෙනකොට ගත්ත ආනාපානයවත් එහෙම නැත්නම් සත්පුද්ගල ස්වરૂපයෙන් ගත්ත මෛත්‍රී අරමුණවත් නෙවෙයි ඒ ඒව සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ඒ අරමුණු ගිහිල්ලා මේ අර බාහිර තියෙන අරමුණු වලට අනු අනුකූලව ඇති වෙන මානසික මනසටම ගෝචර වෙන නිමිත්තක් තමයි ඒ ධානා සිත් වලට මූලික අරමුණ වෙන්නේ කියලා අපි කතා කළා. එතකොට අපි ඇති වෙන සිත්කෝ ඒක මනෝද්වාරිකවයි ඇති වෙන්නේ. මනෝද්වාරිකව ඇති වෙනකොට අපි දන්නවා මනෝද්වාරික චිත්තයක් පටන් ගන්නෙ භවංග චලනයෙන්. භවංග චලනයේ වෙලා භවංග උපච්ඡේද වෙලා ඊට පස්සේ ඊට පස්සේ කොයි විදිහටද අපි කිව්වේ භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන ඊට පස්සේ අපි කියව පරිකර්ම උපචාර අනුලෝම ඊට පස්සේ කිව්වා ධානසිත ඇති වෙනවා කියලා ඒ ආකාරයට අපි විස්තර කළා. එතකොට අපිට දැන් මෙතෙන්දි අනුලෝමයෙන් පස්සේ ගෝත්‍ර භූ ගාවට තමයි ධානසිත පහළ වෙන්නේ. එතකොට අපි මෙතන ගෝත්‍ර භූ කියන එක කතා කළා. මේ ගෝත්‍රය කියන්නේ එකක් තමයි කාම ගෝත්‍රය කිව්වා අනිත් එක කිව්වා පෘථජන ගෝත්‍රය කිව්වා එතකොට මේ ධානාසිතක් වඩනකොට පළවෙනියෙන්ම පළවෙනි ධානාසිත වඩනකොට අපි කිව්වා භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන ඊට පස්සේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රබු ඉතින් පස්සේ ධානාසිත පහළ වෙනවා කියලා. එතෙන්දී ගෝත්‍රබු කියලා කිව්වේ මේ කාම ගෝත්‍රයෙන් ඈතර වුණ ඈතර කරන අර්ථයෙන් තමයි එතන ගෝත්‍රබු කියලා කිව්වේ කියලා අපි ඒ සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ එහෙම ඒ ධානය හොඳට පුරුදු කරගන්න කෙනෙකුට ධාන සමාපatti වශයෙන් එක දිගට ධානසිට ඒ චිත්ත වීතියේ ඒ විදිහ චිත්ත වීතියක් ලබනකොට ගෝත්‍ර භූසිතෙන් පස්සේ ධානසිට පෙළක්ම පහළ වෙනවායි කියලා කතා වුණා. ඉතින් ඒ විදිහටයි අපි ධානසිට ගැන කතා කළේ. ඊට පස්සේ අපි මාර්ගසිට ගැන කතා කළා. ඒ මාර්ගසිට ලබන කොටත් අර විදිහටම අපි කිව්ව මාර්ග සිත් ලබන ක්‍රම කීපයක් අපි කතා කළා. ඒ තමයි පුද්ගලයන් වශයෙන් ගත්තොත් ශ්‍රද්ධාවාදික, සමාධියාදික, ප්‍රඥාවාදික කියලා පුද්ගලයන් තුන්දෙනෙක් කොටස් තුනකට අපි බෙදාගත්තා. ඒ බෙදාගෙන අපි කිව්ව ශ්‍රද්ධාවාදික කෙනෙකුට මේ භාවනා කරනකොට එයාට මතුවෙන්නේ අනිත්‍ය කියන ත්‍රිලක්ෂණي අනිත්‍ය කියන ලක්ෂණය මත වෙනවා කියලා. ඒ අනිත්‍ය කියන ලක්ෂණය හරහා එයා අනිමිත්ත චේතෝ විමුක්තියෙන් ඒ මාර්ගඵල වලට මාර්ගඵල සිත් පහල කර ගන්නවායි කිව්වා. ඒ වගේම සමාධිය අධික පුද්ගලයේ දුක කියන එකේ තමයි යාට ප්‍රකටව වැටහෙන්නේ කියලා මේ සංස්කාරයන්ගේ තියෙන දුක තමයි වැටහෙන්නේ කියලා ඒකේ ප්‍රනීත ගතියක් නැති බව වැටහෙනවා කියලා අපි අපනහිත චේතෝ විමුක්තියෙන් ඒ මාර්ගඵලයන් වලටපත් වෙනවා කියලා සාකච්ඡා කළා. ඊට පස්සේ ප්‍රඥාව අධික පුද්ගලයෙක් ගත්තාම එයාට ප්‍රකට වෙන්නේ අනාත්මය කියන ත්‍රිලක්ෂණයේ තියෙන අනාත්මය කියන ලක්ෂණේ බව කතා කළා. ඊට පස්සේ අනාත්මය නිසා එතන සත්ත්ව පුද්ගල බව නැතුව මේ සත්‍යයන්ගෙන් පුද්ගලයන්ගෙන් හිස් කියන අර්ථය හරහා ශුන්්‍යත චේතෝ විමුක්තියෙන් මාර්ගඵලවලට පත් වෙනවා කියලා කිව්වා. ඒ මාර්ගඵලවලට පත් වෙනකොට මේ මාර්ග චිත්ත වීතිය ගැන කතා කරනකොට අපි කිව්වා අර භාවනා නිමිත්ත අපි ගත්තේ ඇත්ත වශයෙන්ම ධ්‍යාන වඩනකොට දැන් මෙතෙන්දි කරන්නේ සංස්කාරයන්ගේ මයික් එක ඔෆ් කරගන්න. හොඳයි. එතෙන්දී අපි කිව්වා මේ මාර්ග චිත්ත වීතියේදී මේ විදර්ශනාව හරහා තමයි මේ මාර්ග චිත්ත වීති ඇති වෙන්නේ කියලා. එතකොට අපි කිව්වා විදර්ශනා ඥාන පහළ වීම හරහා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. එතකොට අර අපි කිව්වා විදර්ශනා නව මහා විදර්ශනා ඥාන කියලා උදේ වැය ඥාන, භංග ඥාන, බයතුපත්ඨාන ආදීනව නිබ්බිදා ඊට පස්සේ මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සන, සංඛාරූපේක්ඛ අනුලෝම කියන මේ ඥාන හරහා තමයි මේ මාර්ගසිත කියන මාර්ගසිත ඇති වෙන්නේ. මාර්ගසිත ඇති වෙන්නේ මේ මාර්ග චිත්ත වීති හරහා කියලා. මාර්ග චිත්ත වීතියේදී තියෙන්නේ භවංග චලන, භවංග උපච්ඡේද, මනෝද්වාර ආවර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ බවට මාර්ගසිත පහළ වෙනවා. ඊට පස්සේ මාර්ගසිතින් අනතුරුවම ඵලසිත පහළ වෙනවා කියලා අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. ඒ වගේම මේ පරිකර්ම කියන සිත පහළ වෙන්නේ අපි කිව්වා මන්ද ප්‍රඥාවෙන්දයි කියලා. තීක්ෂණ ප්‍රඥාව තියෙන කට්ටියට පරිකර්ම සිත පහළ නොවීම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන සිත පහළ වෙන බව සාකච්ඡා කළා. ඒක එතකොට මම හිතනවා අවසානයේදී ප්‍රසන්න මහත්මයා ප්‍රශ්නයක් ඇහුවා මේ ඵලසිත පසුව පහළ වෙන්න පුළුවන්ද කියලා. ඒකෙදි මම හිතනවා අපි පිළිතුරු දුන්නේ හැටියට මේ මාර්ග චිත්ත වීතියේදී එහෙම නොවන බවට තමයි අපි කරුණු දැක්වේ. මොකද මාර්ග සිතින් අනතුරුවම ඵලසිත පහළ වෙන බව අපි මේ මාර්ග චිත්ත වීතියේදී පෙන්වපු නිසා. නමුත් දැන් අපි අහලා තියෙනවා මේ ඵල සමවතට සමවදිනවා කියන කතාව. ඵල සමවතට සමවදිනවා කියලා කියන්නේ උදාහරණයක් ඇටෙන් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් සෝවාන් ආර්ය වහන්සේ නමක් කියන්නේ මේ මේ මාර්ගසිත සිතෙන් අනතුරුවම ඵලසිත ලබාගත් ආර්යයන් වහන්සේ නමක් මේ මාර්ග චිත්ත වීතියෙන් තමයි ඵලයටපත් උනේ. ඊට පස්සේ මේ නිවන් නිවන නැවත වරක් අත්විඳීම සඳහා ආර්යයන් වහන්සේලා ඵල සිතට සමවදිනවා. ඒක දික්ෂ ධම්මෝ සුඛ විහරණයක් වෙනවා. ඒ වගේම නිර්වාණය තමයි ඒකේ අරමුණ වෙන්නේ. ඒ ඵලසිතට සමවදින තැනදී නැවතත් ඵලසිත ඇති වෙනවා. හැබැයි මේ මාර්ගසිත කියන එකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි එක මාර්ගසිතක් සංසාරයකදී එකම එකවරයි ඇති වෙන්නේ. මේ සංසාරයේදීම මාර්ගසිතක් එකම එකවරයි. ඒකට හේතුව තමයි මේ මාර්ග සීත කියන එකෙන් කෙරෙන්නේ කෙලෙස් ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම තමයි මාර්ග සිතක අරමුණ වෙන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සෝතාපන්න මාර්ග සිත ඒ සිතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්මයන් තුන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා. ඒක තමයි මාර්ග සිතේ කෘත්‍යය. ඒ නිර්වාණ ඥානය ලබා දෙනා වගේම ඒ ඒ සත්‍ය දකින ඥානයේදී වෙන දේ තමයි අර සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වෙන එක. එතකොට ඒ නිසා දැන් නැවත වරක් ප්‍රහාණය කරන්න දෙයක් නැහැ මාර්ග සෝතාපන්න මාර්ග සිතින්. මොකද ඒක දැනටමත් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා හින්දා සංසාරේ කොයිම දවසකවත් එක මාර්ග සිතකට වඩා ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගසිත නම් සෝතාපට්ටි මාර්ගසිත ඇති වෙන්නේ එකම එක සැරයක් පමණයි. නමුත් ඵලසිත ඇති වෙන්න පුළුවන් ඵලසිතට සමවදින්න ඕනේ කියලා ආර්යයන් වහන්සේ කෙනෙක් හිතුවොත් නැවතවරක් අර විදිහටම යම් කිසි කර්මස්ථානයක් කරන් මේ සංස්කාරවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණයෙන් Tamanට සුදුසු පරිදි දෙයක් මෙනෙහි කරමින් නැවත වරක් අර විදිහම චිත්ත වීතියක් ඇති කරගන්න පුළුවන් කොයි විදිහද? භවංග චලන, භවංග උපච්ඡේද, මනෝද්වාර ආවචන ඊට පස්සේ පරිකර්ම, උපචාර, අනුලෝම, වෝදාන වෝදාන ඵලසිත කියලා ඵලසිත ඇති වෙන චිත්ත වීති පහළ වෙනවා. ඒකෙන් ඵලසිට එක දිගට පහළ කර ගැනීමෙන් එතකොට ඵල සමාපත්තියට සමවදිනවා කියලා අපි මේ විදිහට දැනගන්න ඕන. ඉතින් ඒක මම හිතනවා ප්‍රසන්න මහත්මයාගේ මේ ප්‍රශ්නයට පිළිතුර සම්පූර්ණ වෙන්නේ අද කියු ටිකත් එකතු කරගත්තාමයි කියලා. මොකද චිත්ත වීතියේදී මාර්ග චිත්ත වීතියේදී ඵලසිත අතරක් නැතුවම ඇති වෙනවා. නමුත් ඵලසිත කියන එක පසුව ඇති කරගන්න පුළුවන් ඵලසිතට සමවදින වෙලාවේ. ඉතින් ඒකත් මතක් කරනවා. ඉතින් මම හිතනවා අපි ওই ටික තමයි මූලික වශයෙන්ම මේ තාක් කතා කළේ. අදට කතා කරගන්න තවත් විශේෂ මාතෘකාවක් මම මුල් කරගන්නවා. ඒ තමයි මේ පුද්ගල ભેදය කියන එක අපි හඳුනාගත යුතු දෙයක් වෙන හින්දා. පුද්ගල ભેදය කියනකොට අපි දන්නවා මූලික වශයෙන් පුද්ගලයෝ තුන් ආකාරයකට බෙදෙනවා. ඒ තමයි අහේතුක ප්‍රතිසන්දිය ලැබූ අහේතුක පුද්ගලයා. ඊළඟට ද්විහේතුක ප්‍රතිසන්දිය ලැබූ දුහේතුක පුද්ගලයා. ඊට පස්සේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ලැබූ ත්‍රිහේතුක පුද්ගලයා. එතකොට අහේතුක පුද්ගලයා, දුහේතුක පුද්ගලයා, ත්‍රිහේතුක පුද්ගලයා කියලා මේ පුද්ගලයෝ තුන් කොටසකට බෙදෙනවා. මේ අහේතුක පුද්ගලයෝ කියලා කියන්නේ අපි දන්නවා අපි ඉගෙන ගත්ත අකුසල් සිත් 12ක්. අකුසල් සිත් 12න් උද්දච්ච සංප්‍රයුක්ත සිත හැර අනෙත් සිත් 11න් ඕනම සිතකින් කරන ලද කර්මපතයක් හැටියට කරත් ඒ කර්මය ඒකේ විපාකයේ හැටියට ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී එයා අහේතුක අකුසල විපාක සම්තිරණ සිතෙන් උප්පත්තිය ලබනවා නම් ඒ අහේතුක අකුසල උපේක්ෂාසගත සංකීර්ණ සිතින් ප්‍රතිසන්දී ලබන්නේ සතර අපාය. නිරේ තිරිසන් പ്രേත අසුර කියන ඒ සතර අපායෙන් එක තැනක තමයි ප්‍රතිසන්දී ලබන්නේ. අන්න ඒ ප්‍රතිසන්දී ලබන පුද්ගලයාට අපි කියනවා අහේතුක පුද්ගලයා. එයා ලැබු ප්‍රතිසන්දියට කියනවා අහේතුක ප්‍රතිසන්දියක් කියලා. ඒ අපි කතා කරේ අකුසලයක් කරලා අකුසල අහේතුක උපේක්ෂාසගත සංකීර්ණ සිතෙන් ලැබපු ප්‍රතිසන්දිය පිළිබඳව. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මේ සුගතිය අපි ඔය කිව්වේ දුගතිය හේතුක පුද්ගලයා ගැන. තව පුද්ගලෙක් ඉන්නවා සුගති අහේතුක පුද්ගලයා කියලා. ඒ කියන්නේ ඇත්තටම අපි අහේතුක පුද්ගලයා කිව්ව කොටස නැත්නම් හොති පුද්ගලයෝ කිව්ව කොටස නැවත වරක් කොටස් දෙකකට බෙදනවා දුගති අහේතුක සහ සුගති අහේතුක කියලා. දැන් අපි ඔය කිව්වේ සතර අපායේ ඉපදෙනවා කියලා කිව්වේ දුගති අහේතුක පුද්ගලයෙක්. ඒ වගේම යම් කෙනෙක් ඊ타මත්ම දුර්වල ඥාන විප්‍රයුක්ත ද්වි හේතුක කුසලයක් කරොත් ඥාන විප්‍රයුක්තයි කියන්නේම ද්වි හේතුකයි කියලා අපි දන්නවා මොකද ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ ප්‍රඥාව කියන එක යෙදිලා නැහැයි කියන එක. එහෙමනම් අපි ඒ කුසලයේ යෙදිලා තියෙන්නේ මොනවද? අලෝභ අදෝස කියන එකේ යෙදිලා තියෙනවා නමුත් ප්‍රඥාව කියන එකේ යෙදිලා නැහැ. ඒකයි ඒක ද්වි හේතුක උනේ. ඉතින් මේ ඥාන විප්‍රයුක්ත ද්වි හේතුක කුසල් සිත් හතරක් තියෙනවානේ. ඒ හතරෙන් එක සිතකින් මොනවා හරි කරොත් ඒ සිත් හතරෙන් එකක් යෙදිලා ඒ කරන ලද කර්මයක විපාකයක් වශයෙන් ප්‍රතිසන්දියක් ලැබුවොත් කෙනෙක් ඒක ද්වි හේතුක ඒක ඊටාත්ම මේ බොහොම හීන කුසලයක්. බොහොම හීන කුසලයක් දු හේතුක කරලා ඒකෙන් ලැබෙනවා විපාකයක් හැටියට අහේතුක උපේක්ෂා සහගත කුසල අහේතුක විපාක සිතක් ඒක තමයි උපේක්ෂා සහගත සම්තිරණ සිත. ඒක කුසල අහේතුක සිතක්. ඒ කුසල අහේතුක උපේක්ෂා සහගත සම්තිරණ සිතෙන් ඉපදුනොත් එයා ඉපදෙන්න සුගතියක. මොකද ඒක කුසලයක් නේ. කුසලයකින් බෑ දුගතියක ඉපදෙන්න. කුසලයක විපාකයක් හැටියට ඉපදෙන්නේ සුගතිය. හැබැයි මේ සුගතියක ඉපදුනාට එයාට එයා ඉපදෙනවා මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඊටාම දුක්බරිතව නැත්නම් විශේෂයෙන්ම දැස් සඳ වූ එහෙමත් නැත්නම් දසවන් බිහිවි වූ තත්යක් ලැබමින් ඒ කියන්නේ බොහොම දුක්ඛිත භාවයකින් තමයි ඉපදෙන්නේ. ඉතින් ඒගොල්ලන් සමහර විට මේ දිව්‍ය ලෝකයේත් ඉපදෙනවා කියලා කියනවා. ඒක කියන්නේ දෙව් මිනිස් දෙගතියෙම ප්‍රතිසන්දිය ලබනවා. ඒක වෙන්නේ මෙහෙමයි දැන් භූමිය ආශ්‍රය කරගෙන තියෙන ওই විනිපාතක අසුරයෝ කියලා කොටසක් ඉන්නවා. ඊට පස්සේ ඥාති പ്രേත කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලන් මේ අපායට අයිති වෙන්නේ නැහැ. ඒගොල්ලන් අයිති වෙන්නේ සුගතියට. නමුත් ඒගොල්ලන්ගේ බොහෝ සෙයින් දුක් විඳින කොටසක් හැටියට තමයි ධර්මයේ දක්වලා තියෙන්නේ. ඉතින් මිනිස්සෙක් වුණොත් බොහොම අඩුපාඩු සහිතව ඉපදෙනවා දුක් ගැහැට සහිතව. ඒ වගේම අර විදිහට දිව්‍ය ලෝකයේ ඉපදුනත් ඊටාම පහත් දිව්‍ය ලෝකවල හරියට ආහාර පානවත් නැති අයුරින් තමයි ඒගොල්ලන්ගේ ජීවිත ලැබෙන්නේ. ඉතින් ඒ කියන සුගති අහේතුක කියලා. ඊට පස්සේ තමයි ද්වි හේතුක පුද්ගලයෝ. දු හේතුක පුද්ගලය කියන්නේ ඥාන විප්‍රයුක්ත කාමාවචර සිත් හතරෙන් එක සිතකින් කරනවා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයක්. උත්කෘෂ්ඨ කුසලයක් කියන්නේ එයා කරන්න කලිමුත් ඒක හොඳට මේ එක හිතින්ම කරනවා. කරන වෙලාවෙත් එහෙමයි ඊට පසුවත් කරනවා. ඒකෙන් දෙක උත්කෘෂ්ඨ කුසලයක් හැටියට එයාට ඒකේ කර්ම විපාකයේ හැටියට ලැබෙනවා ප්‍රතිසන්දිය මනුස්සලෝ හෝ දිවි ලෝකවල ප්‍රතිසන්දිය ලැබෙනවා. එයාට උත්සාහයෙන් ඕනේ එයාගේ දියුණුව ලබා ගන්න. උත්සාහයෙන් දියුණුව ලබා ගන්නවා එයාගේ ඥාණයෙන් තොරව හිටපු හින්දා, ඒ කියන්නේ ප්‍රඥාව නැමේ අපි ඥාන විප්‍රයුක්ත ස්කාමාවචර කුසල විපාකයකින් නෙමෙයි ඉපදෙන්නේ. එතකොට ඒක නිසා එයාට අර උත්තර මනුස්ස ධර්ම කියන ධාන මාර්ගඵල කියනවට පැමිණෙන්න අපහසු වෙනවා. ඉතින් ඒ විදිහට තමයි ද්වි හේතුක පුද්ගලයාට ගැන සඳහන් කරලා තියෙන්නේ. ඒතකොට ඥාන විප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් හතරෙන් එකක් සිතකින් තමයි ඒ කර්මය කළේ. ඒකේ විපාකයක් හැටියට ලැබුණු ප්‍රතිසන්දියෙන් ඒ විදිහට ප්‍රතිසන්දිය ලැබුණා මේක උත්සාහයෙන් දියුණු වෙන්න ඕනේ සැප සම්පත් සාදා ගැනීමට වෙන්න ඕනේ උත්සාහයෙන් ඒ වගේම ඥාණයෙන් තොරව ඒ ප්‍රතිසන්දිය ඇති වෙච්ච නිසා අර උත්තරී මනුෂ්‍ය ධර්ම ලබා ගැනීමට අපහසු වෙනවා ධානා මාර්ගඵලයන් වැනි. ඉතින් ඒ තමයි ද්වි හේතුක පුද්ගලයා. එතකොට ත්‍රි හේතුක පුද්ගලයා කිව්වහම අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුනම, ඒ කියන්නේ ඒවා කුසල හේතු කියලා අපි කියන්නේ. ඒ කුසල හේතු තුනම යදිච්ච කර්මයක් කරලා. ඒ කියන්නේ ත්‍රි හේතුක කර්මයක විපාකයක් හැටියට ඥාන සංප්‍රයුක්තව එයා ප්‍රතිසන්දිය ලබනවා. ඒ ලබනකොට ඒ පුද්ගලයාට අපි කියනවා ත්‍රි හේතුක පුද්ගලයෙක් කියලා. එතකොට එතන අපි ගත්තොත් එහෙම කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහ විපාක හතරෙන් ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නේ කාම ලෝකයේ ඉපදෙනකොට ඒ වගේම රූපාවචර විපාක පහෙන් ඉපදෙන්න පුළුවන්. බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ලෝකයෙන් එතකොටත් එයත් එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී එක් වෙනවා. ඒ වගේම අරූපාවචර විපාක හතර නිසා අරූපාවචර චර තලවල යම් කෙනෙක් ඉපදෙනවා නම් ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දී ලැබූ බ්‍රහ්මයේ හැටියට තමයි ඉපදෙන්නේ. එතකොට ඒ ඒ කොටස තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයන් හැටියට නැත්නම් ත්‍රි හේතුක පුද්ගලයන් හැටියට දක්වන්නේ. ඊළඟට දැන් මේකෙදී අපි කතා කරපු විදිහට මේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත මහා විපාක හතරෙන් මනුස්ස ලෝකයේ දිවි ලෝක හයෙත් ඉපදෙන්න පුළුවන්. ප්‍රතිඋප්පත්තිය ලබනවා. ඒ වගේම රූපාවචර විපාක පහෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලබනවා. අරූපාවචර විපාක හතරෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ එතකොට මේ ත්‍රි හේතුක පුද්ගලයා කියන තැනත් අපිට කොටස් දෙකක් හම්බ වෙනවා. ඒ තමයි ත්‍රි හේතුක පෘථග්ජනයා සහ ත්‍රි හේතුක ආර්ය පුද්ගලයා කියන කොටස් දෙක. දැන් ත්‍රි හේතුක පෘථග්ජනයා කියලා කියන්නේ මාර්ගඵලවලට නොපැමිණි ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියට අපි කියනවා ත්‍රි හේතුක පෘථග්ජනය කියලා. එතකොට මේ ත්‍රි හේතුක පෘථග්ජනය වෙන්න පුළුවන්, මනුස්ස ලෝකේ ඉන්න පුළුවන්, දිව්‍ය ලෝකවල ඉන්න පුළුවන්, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න පුළුවන්. ඊළඟට ආර්ය පුද්ගලයා කියනකොට මාර්ගය මාර්ග ඵල ලැබූ පුද්ගලයා තමයි මේ ත්‍රි හේතුක ආර්ය පුද්ගලයා හැටියට සඳහන් කරන්නේ. ඒ කියන්නේ සෝතාපන්න මාර්ග මාර්ග මාර්ග ඵලය ලැබුවට පස්සේ මාර්ගයේ ඉන්න මාර්ග ඵල ලැබූ කියන කොටස් ඔක්කොම මේ ආර්ය පුද්ගලයන්ට අයිති වෙනවා. එතකොට ඒ අය තමයි මේ අධිගම ලාභීන් හැටියට කතා කරන්න පුළුවන්. එතකොට ආර්ය පුද්ගලයෝ 8 දෙනා ගත්තාම මේ ත්‍රි හේතුක ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් කියලා සඳහන් වෙනවා. අපි කියන්නේ අෂ්ටපුරුෂ පුද්ගලයා කියලා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, රහත් මාර්ගයේ ඵලය කියන මේ මාර්ගඵලලාභී තමයි මාර්ග සහ ඵල ලාභීන්ට අපි කියනවා මේ ආර්ය පුද්ගලයන් අට දෙනා කියලා. අෂ්ටාර්ය පුද්ගලයන් කියලා. ඊළඟට මේ ආර්ය පුද්ගලයන් නැවතත් බෙදෙනවා කොටස් දෙකකට. ඒ තමයි ශෛක්ෂ. ශෛක්ෂ කියන එකට අපිට පාලියෙන් කියනවා සේක කියලා. ඊළඟට අශෛක්ෂ. අශෛක්ෂ කියන්නේ අසේක කියලා කියනවා පාලියෙන්. ඒතකොට මේ සේක කියලා කියන්නේ අපි ඉස්සලා අසේක ගැන බලමු. අසේක කියලා කියන්නේ රහතන් වහන්සේ. ඒ කියන්නේ රහත් ඵලයටපත් ආර්යයන් වහන්සේට අපි කියනවා අශේක කියලා. ශේක කියලා කියන්නේ ඇත්තටම මේ පුහුණු වෙන්නා කියන අර්ථය. ඒ නිසා ශේක කියන්නේ අරහත් ඵලයට මෙහා. එහෙමත් නැත්නම් අපි දන්නවනේ අරහත් රහතන් වහන්සේ නො වූ ආර්යයන් වහන්සේලාට අපි කියනවා ශෛක්ෂි කියලා. එහෙමත් නැත්නම් ශේක කියලා. ඊට පස්සේ අපි බලමු මේ පුද්ගලයන්ට ඇතිවන වීති සිත් මොනවද කියලා. ඒක තමයි අපි අද විශේෂයෙන් කතා කරන්නේ. පුද්ගලයන්ට ඇතිවෙන වීතිසිත ගත්තාම ඇති අපි දැන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපි කිව්වා ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය කරන සිත් වීති මුක්තයි කියලා. මතක ඇති ద్వාර මුක්තයි කිව්වා වීති මුක්තයි කියලා කිව්වා. මේ වීතිසිත ගත්තාම විශේෂයෙන්ම මේ මහග්ගත විපාකසිත නවය. මහග්ගත විපාකසිත නවය කියලා කියන්නේ රූපී ධාන විපාකසිත. අරූපී ධ්‍යාන රූපී ධ්‍යාන විපාක සිත් 5යි අරූපී ධ්‍යාන විපාක සිත් 4යි. ඒ ටික ඇත්ත වශයෙන්ම ඇති වෙන්නේ ප්‍රතිසන්දියක් ඇතිවන අවස්ථාවේදීමයි කියලා අපි මීට කලින්ම කිව්වා. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් කෙනෙක් රූපී ධ්‍යානයක් වඩනවා කියලා ප්‍රථම ධ්‍යාන කුසලසිත වඩනවා කියලා. ඒ කියන්නේ නැත්නම් අපි කියමු ප්‍රථම ධ්‍යානය වඩනවායි කියලා. ඒ ප්‍රථම ධ්‍යානයේ වැඩිීමේ කුසලී විපාකය ඇතිවන්නේ ඒ ප්‍රථම ධාන භූමියේ ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී කියලා අපි කතා කරා. ඒ විපාකය කියන්නේ ඇත්තටම ඒක ප්‍රතිසන්දි සිතක් හැටියට තමයි මේ විපාක සිත පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මහග්ගත විපාක සිත් නවයම වීසි මුක්ත සිත් හැටියට තමයි සලකන්න වෙන්නේ. මොකද්ද ඒකේ ප්‍රතිසන්දිය ඇති කරනවා. එහෙමනම් ඒකම තමයි භාංගය ඇති කරන්නේ. ඒකම තමයි චුතිය ඇති කරන්නේ. ඒ කියන්නේ මේ සිත් වීති වලට ගන්න බෑ. වීති සිත් හැටියට සලකන්න බෑ. මොකද භාංග කෘත්‍ය කරන නිසා. ඉතින් ඒක නිසා අපි මේ වීති සිත් 9 අයින් කරොත් ඒ සිත් 89න් තව 80ක් ඉතුරු වෙනවා. එතකොට මේ සිත් 80 තමයි මේ වීති සිත් කියලා කියන්නේ. දැන් මොනවා හරි වීතිසිතක් කියලා කියනවා නම් ඒ වීතිසිත වෙන්න ඕනේ මේ සිත් 80න් එකක් තමයි මේ වීතිසිතක් වෙන්න ඕනේ. එතකොට අපි පළවෙනියෙන්ම බලමු දුගති අහේතුක පුද්ගලයාට මොනවද ලැබෙන්නේ නැති සිත් මොනවද ලැබෙන සිත් කියලා. දුගති අහේතුක පුද්ගලයාට මෙන්න මේ සිත් ටික ලැබෙන්නේ නැහැ. මොනවද ඒ සිත් ටික? හසිතුත්පාද සිත. අපි දන්නවා හසිදුත්පාද සිත ලැබෙන්නේ රහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේට තමයි මේ හසිතුත්පාද සිත ලැබෙන්නේ. එහෙමනම් මේ දුගති අහේතුක පුද්ගලයාට හසිතුත්පාද සිත ලැබෙන්නේ නැහැ. ඊළඟට කාමාවචර මහා ක්‍රියාසිතට ලැබෙන්නේත් නැහැ. මොකද ඒ ක්‍රියාසිතට ලැබෙන්නේ රහතන් වහන්සේ. එතකොට ඒ කියපු කාමජවන් නවය හසිතුත්පාද සිතත් කාමාවචර මහා ක්‍රියාසිතටත් කියන ඒ කාමජවන් නවයම ලැබෙන්නේ නැහැ. ඊළඟට මහා විපාක සිතටත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි රූපාවචර කුසල හා ක්‍රියා කියන සිද්ධාය ලැබෙන්නේ නැහැ. අරූපාවචර කුසල හා ක්‍රියා කියන සිත් අට ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර සිත් අට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන අර්පණා ජවන් 26ක්. රූපාවචර කුසල ක්‍රියා 10යි අරූපාවචර කුසල ක්‍රියා 8යි ලෝකෝත්තර සිත් අටයි කියන ඒ අර්පණාජවන් 26ම ලැබෙන්නේ නැහැ. එතකොට කාමජවන් 9යි මහා විපාක සිත් 8යි ඒ අර්පණාජවන් 26යි කියන සිත් 43ම මේ දුගති අහේතුක පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. එතකොට ලැබෙන සිත් මොනවද? අකුසල් සිත් 12ම ලැබෙනවා. ඊළඟට අහේතුක සිත්වල අර හසිතුත්පාද සිත ඇර ඉතුරු 17 ලැබෙනවා. මොකද අහේතුක සිත් ඔක්කොම ගණන 18යි. ඒ 18න් කසිතුත්පාද සිත ලැබෙන්නේ නැහැ. ඉතුරු සිත් 17 ලැබෙනවා. ඊළඟට මහා කුසල් සිත් 8 ලැබෙනවා. ඒ කියන්නේ දුගති අහේතුක පුද්ගලයාට මහා කුසල් සිත් 8 ලැබෙනවා. එතකොට ඒ ඒ සිත් සම්පූර්ණ ප්‍රමාණය වෙන්නේ ලැබෙන සිත් 37ක් වෙනවා. ඒ කියන්නේ 43ක් ලැබෙන්නේ 37ක් ලැබෙනවා කියන්නේ ලැබෙන නොලැබෙන සිත් දෙකේ එකතුව 80ක් වෙනවා. අපි කිව්වේ සිත් 80යි මේ වීති සිත්වල යෙදෙන්නේ කියලා. ඊළඟට අපි බලමු සුගති අහේතුක සහ ද්වි හේතුක පුද්ගලයෝ. සුගති අහේතුක පුද්ගලයාටත් ද්වි හේතුක පුද්ගලයාටත් ලැබෙන්නේ නොලැබෙන්නේ එකම සිත් ප්‍රමාණයක්. ඒ නොලැබෙන සිත් මොනවද? කාමාවචර ජවන් සහ ක්‍රියා කියන සිත් නවය ලැබෙන්නේ නැහැ. ඊළඟට අර්පණා ජවන් 26 ලැබෙන්නේ නැහැ. ඊළඟට ඥාන සංප්‍රයුක්ත මහා විපාක හතර ලැබෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ඒ සිත් 39ක් ලැබෙන්නේ නැහැ. ඊට ලැබෙන සිත් මොනවද? අකුසල් සිත් 12 ලැබෙනවා. හසිතුත්පාදයේ ඇර ඉතිරි අහේතුක සිත් 17 ලැබෙනවා. මහා කුසල් සිත් 8 ලැබෙනවා. ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් 4 ලැබෙනවා. එතකොට ওই ටික එකතු කරාම සිත් 41ක් ලැබෙනවා 39ක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ 80 ඒ විදිහටයි නොලැබෙන ලැබෙන සිත් ගණයට වැටෙන්නේ. මෙතනදී අපිට විශේෂයෙන් සලකන්න තියෙන දෙයක් තමයි මේ අ හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක කියන කොටස් වලට මේ පුද්ගලයන් බෙදලා තියෙන්නේ ඒ ප්‍රතිසන්දියේදී ලැබෙන සිත් අනුවයි. ඒ ප්‍රතිසන්දියේදී සිත් ලැබෙන සිත් අනුව තමයි ඉතුරු සිත් පහළ වෙන සිත් මොනවද පහළ වෙන්නේ නැති සිත් නැත්නම් නොලැබෙන සිත් ලැබෙන සිත් මොනවද කියන එක තීරණය වෙන්නේ. දැන් අපිට සලකන්න පුළුවන් දෙයක් තමයි මේ දුගතිය හේතුක සුගතිය හේතුක හා ද්වි හේතුක පුද්ගලයන්ට අර්පණා ජවන්සිත් ලැබෙන්නේ නැති බව අපිට දැන් මේකෙන් පැහැදිලි වෙනවා. අපි කිව්වේ මොනවද මේ අර්පණා ජවන්සිත් කියලා කිව්වේ මහග්ගත සිත්. ඒ කියන්නේ රූපී ධාන, අරූපී ධාන හා මාර්ගඵල කියන සිත්. එතකොට ඒ සිත් දුගති අහේතුක, සුගති අහේතුක, ද්වි හේතුක කියන පුද්ගලයන්ට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී තේරෙන දෙයක් තමයි එහෙමනම් මේ දුගති අහේතුක, සුගති අහේතුක, ද්වි හේතුක කියන පුද්ගලයන්ට මාර්ගඵල ලැබීම කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊළඟට තමයි මේ ත්‍රි හේතුක පුද්ගලයා. ත්‍රි හේතුක පුද්ගලයාට නොලැබෙන සිත් තියෙනවා කසිතුත්පාද සිත ලැබෙන්නේ නැහැ. මේ ත්‍රි හේතුක පෘථග්ජනය ගැනයි කතා කරන්නේ. මේ ත්‍රි හේතුක පෘථග්ජනේකට නොලැබෙන සිත් තමයි මොනවද? කසිතුත්පාද සිත. ඊළඟ කාමාවචර මහා ක්‍රියා සිත් 8. මහග්ගත ක්‍රියා සිත් 9. ලෝකෝත්තර සිත් 8. කියන ඔන්න ඔය 26 ලැබෙන්නේ නැහැ. ත්‍රි හේතුක පෘථග්ජනයට ලැබෙන සිත් මොනවද? හසිතුත්පාදේ අරුණාම ඉතිරි සෝබනසිත ඉතිරි අශෝබනසිත 29ම ලැබෙනවා. හසිතුත්පාදේ හැරුණාම ඉතිරි අශෝබනසිත 29ම ලැබෙනවා. ඊළඟට කාමාවචර මහා කුසල්ලටත් කාමාවචර මහා විපාක සිත්ටත් ලැබෙනවා. මහග්ගත කුසල් සිත් 9ක් ලැබෙනවා. එතකොට මේ සියල්ල 54යි. ලැබෙන සිත් සියල්ල 54යි. නොලැබෙන සිත් සියල්ල 26යි. ඒ දෙක එකතු වුනහම ඒ සිත් 80 ඒ ආකාරයටයි ලැබෙන නොලැබෙන විදිහට බෙදිලා යනවා. ඊළඟට සෝතාපන්න ආර්ය පුද්ගලයා. සෝතාපන්න ආර්ය පුද්ගලයාට නොලැබෙන සිත් තමයි ක්‍රියාජවන් සිත් 18ම ලැබෙන්නේ නැහැ. ඊළඟට දික්ටිගත සංප්‍රයුක්ත අකුසල් සිත් හතරත් විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතත් ලැබෙන්නේ නැහැ. දැන් ඇත්තටම අපි අකුසල් සිත් 12 කියව තැනදී මෙන්න මේ සිත් පහ මොනවද? දික්ටිගත සංප්‍රයුක්ත අකුසල් සිත් හතරක් විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතක් කියන එක ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සම්මා දිට්ඨියටපත් වෙනකොට තමයි මේ සෝතාපන්න වෙනවා කියලා කියන්නේ. එහෙමනම් තවදුරටත් දෘෂ්ටිගත සංප්‍රයුක්ත ඒ සිත් ලැබෙන්න විදිහක් නැහැ. ඒ වගේම විචිකිච්ඡාව කියන එකත් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා තියෙනවා. එහෙමනම් විචිකිච්ඡා සිත ලැබෙන්න විදිහකුත් නැහැ. එතකොට ඒ අකුසල් සිත් පහ ලැබෙන්නේ ඊළඟට සෝතාපන්න ඵල සිත හැර ඉතුරු ලෝකෝත්තර සිත් හද ලැබෙන්නේත් නැහැ. දැන් අපි කලිමුත් සඳහන් කළා සෝතාපන්න මාර්ග ඵලස්තයර මාර්ග ඵලයට පත් වෙච්ච කෙනාට නැවතත් ඒ ඵලසිත ඇති කරගන්න පුළුවන්. හැබැයි මාර්ගසිත ඇති කරගන්න බෑ. ඒ වගේම දැන් සෝතාපන්න පුද්ගලයා කියන කෙනා සකදාගාමී මාර්ග ඵලසිතුත් ලබලා නැහැ. ලබන්නේ. මේ අවස්ථාවේදී ලබලා නැහැ. ඒ වගේම අනාගාමි මාර්ගඵල කියන එකත් ඒ වගේම අරිහත් මාර්ගඵල කියන එකත් ලබන්න නැතිනම් නොලැබෙන සිත් ගණයට වැටෙන්නේ සෝතාපන්න ඵල සිත් හැර ඉතුරු සිත් හතම නොලැබෙන සිත් එතකොට ක්‍රියාජවන් සිත් 18ක් ඊළඟට ditthිගත සංප්‍රයුක්ත අකුසල් සිත් හතරක් විචිකිච්ඡා සාගත සංප්‍රයුක්ත සිතක් කියන අකුසල් සිත් පහක් සෝතාපන්න ඵලය ඵලසිත හැර ඉතිරි ලෝකෝත්තර සිත් හතක් කියන ඒ සිත් 30 ලැබෙන්නේ නැහැ. සෝතාපන්න ආර්ය පුද්ගලයාට ලැබෙන සිත් තමයි දික්තිගත විප්‍රයුක්ත සිත් හතර ලැබෙනවා අකුසල් අකුසල් සිත් වලින්. ඒ වගේම දෝෂ මූල සිත් දෙකක් ලැබෙනවා. උද්දච්ච සංප්‍රයුක්ත සිතත් ලැබෙනවා. එතකොට ඊළඟට හසිතුත්පාදයේ හැර ඉතිරි අහේතුක සිත් 17ක් ලැබෙනවා. එතකොට මහා කුසල් සිත් 8ත් මහා විපාක සිත් 8ත් ලැබෙනවා. මහග්ගත කුසල් 9ක් ලැබෙනවා. සෝතාපට්ටි ඵල සිතත් ලැබෙනවා. එතකොට ඒ ටික ඔක්කොම මේ ලැබෙන සිත් ගණන තමයි 50ක් විදිහට අපිට තේරුම් ගන්න වෙන්නේ. ඒක නොලැබෙන සිත් තියෙනවා 30ක්. සෝතාපන්නාරි පුද්ගලයාට ලැබෙන සිත් තියෙනවා 50ක්. ඊළඟට සකදාගාමී ආරි පුද්ගලයා ගත්තොත් සකදාගාමි ආර්ය පුද්ගලයාට නොලැබෙන සිත් තමයි ක්‍රියා ජවන් සිත් 18ක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ditthිගත සංප්‍රයුක්ත සිත් 4 ලැබෙන්නේ නැහැ. විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතත් ලැබෙන්නේ නැහැ. ඊළඟට සකදාගාමි ඵලසිත හැර ඉතිරි ලෝකෝත්තර සිත් හත ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ටික එකතුව තමයි ඒ සිත් 30ක් වෙනවා. නොලැබෙන සිත් 30ක් වෙනවා. ලැබෙන සිත් තමයි දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරක්, දෝෂමූල සිත් දෙකක්, උද්ධච්ච සංප්‍රයුක්ත සිතක්, හසිතුත්පාදයේ හැර ඉතිරි අහේතුක සිත් 17ක්, මහා කුසල් මහා විපාක කියන ඒ 16ක්, මහග්ගත සිත් 9ක්, සකදාගාමි ඵල සිතක් කියන ඒ සිත් 50 ලැබෙනවා. ඊළඟට අනාගාමී ආර්ය පුද්ගලයාට නොලැබෙන සිත් තියෙනවා ක්‍රියා ජවන් සිත් 18 ලැබෙන්නේ. ඒ වගේම දික්ටිගත සංප්‍රයුක්ත සිත් හතර ලැබෙන්නේ. මෙතෙන්දී විශේෂයක් තියෙනවා අනාගාමී ආර්ය පුද්ගලයාට මීට කලින් කතා කරපු සෝතාපන්න සකදාගාමී ආර්යයන් පුද්ගලයන්ට වඩා වෙනසක් තියෙනවා. දෝෂ මූල සිත් දෙක ලැබෙන්නේ නැහැ. අනාගාමී පුද්ගලයාට මේ දෝෂ මූල සිත් දෙක ලැබෙන්නේ නැහැ. ඊට විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනාගාමී ඵලසිත හැර ඉතරි ලෝකෝත්තර සිත් හත ලැබෙන්නේත් නැහැ. ඒ ආකාරයෙන් ගත්තාම සිත් 32ක් නොලැබෙන සිත් තමයි ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට ලැබෙන සිත් මොනවද? ditthිගත විප්‍රයුක්ත සිත් හතර ලැබෙනවා. උද්දච්ච සංප්‍රයුක්ත සිත ලැබෙනවා. හසිතුත්පාද සිත හැර ඉතිරි අහේතුක සිත් 17 ලැබෙනවා. මහා කුසල් මහා විපාක කියන ඒ සිත් 16 ලැබෙනවා. මහග්ගත කුසල් 9 ලැබෙනවා. අනාගාමි ඵලසිත කියන එක ලැබෙනවා. ඒ තමයි අර ඵලසිතට සමවදිනකොට ලැබෙනවනේ අනාගාමි ඵලසිත කියන එක. එතකොට ඒ ටික එකතු වෙනවා 48ක්. ඒ කියන්නේ අනාගාමි ආර්ය පුද්ගලයෙකුට සිත් 32ක් නොලැබෙන සිත් හැටියට ලැබෙන සිත් හැටියට සිත් 48කුත් දක්වනවා. ඊළඟට රහතන් වහන්සේ ගැන කතා කරනකොට රහතන් වහන්සේට නොලැබෙන සිත් මොනවද? රහතන් වහන්සේ සියලුම අකුසල් ප්‍රහාණය කරලා තියෙන්නේ. ඒ වගේම සියලුම කුසලුත් ප්‍රහාණය කරලා තියෙනවා. කුසල් ඇති වෙන්නේත් නැහැ, අකුසල් ඇති වෙන්නේත් නැහැ. ඉතින් කියනවා අව්‍යාකෘත ධර්මයන් තමයි ලැබෙන්නේ කියලා. එතකොට අකුසල් සිත් 12 ඇති වෙන්නේ නැහැ. කාමාවචර මහා කුසල් අට ඇති වෙන්නේත් නැහැ. ඊළඟ මහග්ගත කුසල් ඇති වෙන්නේත් නැහැ. ඒ නවයක් තියෙනවා මහග්ගත කුසල්. ඒ නවය ඇති වෙන්නේත් නැහැ. ඊළඟට අරහත් ඵලසිත හැර ඉතිරි ලෝකෝත්තර සිත් හත ලැබෙන්නේත් නැහැ. ඔය ආකාරයෙන් ගත්තාම සිත් 36ක් නොලැබෙන සිත් හැටියට සඳහන් කරන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේට ලැබෙන සිත් මොනවද? රහතන් වහන්සේට අහේතුක සිත් 18ක් ම ලැබෙනවා 18ම ලැබෙනවා එතනනේ අර හසිතුත්පාද සිත තියෙන්නේ ඒ හසිතුත්පාද සිතත් රහතන් වහන්සේට ලැබෙන නිසා අනිත් තැන් වලට වඩා මෙතන විශේෂ වෙනසක් තියෙනවා හේතු ප්‍රසිද්ධ 18ම ලැබෙනවා ඊළඟට මහා විපාක සිත් 8 ලැබෙනවා මහා ක්‍රියා සිත් 8 ලැබෙනවා මහග්ගත ක්‍රියා සිත් 9 ලැබෙනවා අරිහත් ඵල සිත ලැබෙනවා එතකොට එතන ලැබෙනවා ඔක්කොම සිත් 44ක් ඉතින් ওই විදිහට තමයි මේ පුද්ගල ભેදයෙන් පුද්ගල ભેදය කොහොමද වෙන්නේ? ඒ පුද්ගලයන්ට ඇති වෙන්නේ, ඇති නොවෙන්නේ මොන සිද්ද කියන එක ගැන අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට විශේෂයෙන්ම දැක ගන්න පුළුවන් දේවල් තමයි කොයි ආකාරයෙන්ද මේ අහේතුක පුද්ගලයන්ට, ද්වි හේතුක පුද්ගලයන්ට, ත්‍රි හේතුක පුද්ගලයන්ට, ඒ වගේම ත්‍රි හේතුක පෘථග්ජන ත්‍රිහේතුක ශෛක්‍ය අශෛක්‍ය කියන කොටස් හැම කොටසටම ලැබෙන්නේ නොලැබෙන්නේ මොන සිද්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඉතින් මේක මම හිතන්නේ ධර්මඥානයට ඉතාමත්ම වටිනවා. එතකොට අපිට හිතන්න පෙළඹෙනවා ඇයි සෝතාපන්න ආර්යයන් වහන්සේට මේ සිත් නොලැබෙන්නේ? ඇයි සකදාගාමි ආර්යයන් වහන්සේට මේ සිත් නොලැබෙන්නේ? ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් කොයි විදිහටද මේ අපේ සංයෝජන ධර්ම ඒ වගේම අකුසල චෛතසිකයෝ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මේ සිත් පිළිබඳව සොයා බැලීමේදී අපිට දැක ගන්න පුළුවන් දෙයක් වෙනවා. ඉතින් අදට මම හිතනවා මේක ප්‍රමාණවත් වෙනවයි කියලා. මේ ගැන ඇත්තටම බලන්න මේ ටික ලියලා බලන්න මේ මොන මොන විදිහටද ඇති වෙන්නේ කියලා ඒ සිත් විස්තර දැන් සමහර තැන්වලදී මම කිව්ව ක්‍රියාජවන් 18ක් කියලා. ඒතර මේ ක්‍රියාජවන් 18 මොනවද කියලා එක පොඩ්ඩක් විස්තර වශයෙන් අඳුනාගෙන ලියලා බලන්න කොහොමද ඒක 18ක් වෙන්නේ කියලා. ඊළඟට අපි ආපහු කිව්වා මහග්ගත කුසල් නවයක් කියලා. මහග්ගත කුසල් නවයක් කියන්නේ මොනවද කියලා වෙනම හඳුනා ගන්න එක වටිනවා. ඊට පස්සේ සමහර තැන්වලදී අපි කිව්වා අටලොස් ක්‍රියාජවන් කියන එක අපි කලින් කතා කරා. ඊට පස්සේ අපි කිව්වා මේ මහා කුසලහ විපාක 16ක් කියලා. මොනවද ඒ 16 කියන එක වෙන වෙනම අඳුනගෙන බලන්නේ මොනවද කියලා. එතකොට හොඳ අවබෝධයක් එනවා අපි කලින් ඉගෙන ගත්ත සිත් සම්බන්ධේනොත්. ඒ වගේම මේ සිත් කොයි කොයි විදිහටද මේ පුද්ගල ભેදයෙන් යෙදෙන්නේ කියලා ඒ විදිහේ අවබෝධයකුත් වෙයි. මම හිතනවා 10 තව විනාඩි 5කින් පමණ ස්වාමින් වහන්සේට කතා කරන්න තියෙන නිසා මේ පිළිබඳව තියෙන ප්‍රශ්න අපි ඊළඟ දවසට කතා කරන එක ප්‍රයෝජනවත් වෙයි කියලා සුස්ස මහත්තයා ඔබතුමා කොහොමද හිතන්නේ? මම හිතන්නේ අපි අදට සාකච්ඡා කරන තේ නතර කරමු අවශ්‍යම නම් ඔය එකම ප්‍රශ්නෙකට අපවත් යන්න පුළුවන් අවශ්‍යම පොතක් තියෙනවා නම් ඇරෙන්නේ නැත්නම් අපේ සාකච්ඡා පිටින් කරන්නේ. ජයජයත මාත්‍යා එමුණ මම අද පුණ්‍යන් මෝදනාව සඳහා මම යාගේ කරන්න අපේ සංජයන මහත්තයට අපිට කියන්න මාත් පුණ්‍යන් අදත් ඉතින් හැමදාම කියනා වගේ අපිට මේ ජයන්ත මහත්මයා ඉතාමත් හොඳට මේ අභිධර්ම පාඩම් මාලාවක් හොඳට හිතේ දාන්න කරගන්න පුළුවන් විදිහට මම හිතන්නේ පොත්පත්වලවත් මට කියවුවට හම්බ වෙන්නේ නැති කාරණා ගොඩාක් යාන්ත මහත්මයා අපිට කියලා දෙනවා අමතර කාරණා. ඒ තරම් යාන්ත මහත්මයා අපිට මේ හැම දෙයක්ම ගොඩාක් නිරීක්ෂණය කරලා පොත් කියවලා මේ ලොකු නිරීක්ෂණයක් කරලා තමයි මම හිතන්නේ අපිට මේවා ලබා දෙන්නේ. මොකද මම කොහේ වුවත් සමහරක් කාරණා දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ජයන්ත මහත්මයාට බොහොම පිං සිද්ධ වෙනවා මේ තරම් අපකැප වෙලා මුළු කාලයම මම හිතන්නේ කාලයයි ශ්‍රමයයි අප වෙනුවෙන් මේ විදිහට මේ වැය කරලා පුදුම උත්සාහයකින් කරුණාවන්තවත් හැම දෙයක්ම අපිට අවබෝධ කරලා දෙනවා ඒක නිසා අපි මම හිතන්නේ හැම කාරණේ මිතුරු මිතුරුම උගාක් උමනාවෙන් මේ අභිධර්ම පාර්ලිමේන්තුවට සහභාගී වෙන බව පේනවා ඒ වගේ ගොඩාක් උත්සාහ කරන බවත් පේනවා ඉතින් ඒ වගේම අපිට තුස්ත මහත්මයාත් මේ මේ ධර්ම දාණය දෙන්න ගොඩක් මම දන්නවා Facebook එකේ හිටන් හැම කලන මිතුරු මිත්‍රියක්ම සම්බන්ධ කරගත්තේ මමත් ආවේ ඒ විදියටයි. ඉතින් ඒ විදියට අරගෙන අපි ධර්ම මාර්ගයට හරවල මේ විදියට ලොකු ගැඹුරු ඥානයක් ලබා දෙන්න හරි පුදුම උත්සාහයක් දරනවා. බුද්ධ රත්නේ බලයෙන් ධර්ම රත්නේ බලයෙන්ද සංඝ රත්නේ බලයෙන්ද ත්‍රිවිධ රත්නේ බලයෙන්ද චතුරාර්ය සත්‍ය ධර්මයේ බලයෙන්ද පංචාභිඥාන බලයෙන්ද ජල විඤ්ඤාවන්ගේ බලයෙන්ද සත්‍ය බොද්ධංග ධර්මයේ බලයෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බලයෙන්ද අෂ්ට විද්‍යාවන්ගේ බලයෙන්ද අෂ්ටාර්ය පුද්ගල මහා සංග්‍රහණයේ බලයෙන්ද නවලෝකතර මහා සංග්‍රහණයේ බලයෙන්ද නවරහාදී බුදුගුණ බලයෙන්ද දස පාරමිතා බලයෙන්ද දස උපපාරමිතා බලයෙන්ද දස පරමත්ත පාරමිතා බලයෙන්ද පසළොස් චරණ ධර්මයන්ගේ බලයෙන්ද සෝවිසි මුනි ගුණ බලයෙන්ද අටවිසි බුදුවරුන්ගේ ගුණ බල මහිමෙන්ද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ බලයෙන්ද සුහාසු දහසක් ධර්මස්කන්ධයේ බලයෙන්ද ජයශ්‍රීමා බෝධි සම්දුන්ගේ බලයෙන්ද අප විසින් අද ධර්මයේ ශ්‍රවණය කර රැස් කරගතා වූ කුසල සම්මායන්ගේ සත්‍යතා බලයෙන්ද ප්‍රථමයෙන්ම මේ ජයන්ත මහත්මයාටත් තුස්ස මහත්මයාටත් ඒ වගේම අනිත් කලන මිතුරන්ටත් මිතුරියන්ට ඉස්සලා නිදුක් නිරෝගී සුව අතත් වෙන්න ඕනේ නිදුක් වෙත්තා නිරෝගීට සුවපත් වෙත්තා එමෙන්න අවසානයේ උතුම් වූ නිර්වාණ සුවයට පැමිණෙත්තායි අපි සියලුම කල්ණ මිතුරු මිතුරියන් එකතු වෙලා ඔබ ඔබතුමන්ලාට ප්‍රාර්ථනා කරනවා එසේම හැම මිතුරෙක් මිතුරියකටම ඒ දේම සිද්ධ වේවායි අවසානයේ උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවායි මාගේ පැතුමයි තෙරුවන් සරණයි